අපරේපි වෝ භික්ඛවේ සත්ත අපරිහානියේ ධම්මේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තී සාදු සාදු සාදු අදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය નિවැරදිව සකස් කරගන්න ඕනේ ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු ධර්මය හොඳින් ධාරණය කරගෙන අපේ ජීවිතය ගෙනියනකොට ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන ප්‍රතිපත්තියක් විදිහට ඒ කරුණු අපේ ජීවිතය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරවන්න ඕනේ. එතකොට තමයි ඒ අදාළ ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. මේ සඳහා ධර්මයේ පෙළගස්සන වෙලාවේ අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ පරිනිර්වාණය ආසන්න කාලයේදී බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරේ මොනවද කියලා. මේ පරිනිර්වාණ ආසන්න කාලයේදී දේශනා කරපු ධර්මයේ තියෙන පරිනිර්වාණ සූත්‍රය ධර්මයේ. ඒ සූත්‍රය ආරම්භ වෙනකොටම තියෙන සත්‍ය ප්‍රහාණීය ධර්මයන් ගැන. ලිච්ඡවීන්ට දේශනා කරපු සත්‍ය ප්‍රහාණීය ධර්මයන් ටික ඒ ධර්මයන් පිළිබඳව අපි පෙරේද දවසේ කතා කරා. ඊයේ දවසේ වික්ෂුන් වහන්සේට ඒත් එක්කම දේශනා කරපු සත්‍ය ප්‍රහාණීය ධර්ම හතක් පිළිබඳවත් ඊයේ දවසේ කතා කරා. දැන් අද මේ දෙකම දේශනා කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවත් අන්‍ය වූ පරිහා අපරිහානීය ධර්ම හතක් පරිහානීය සිද්ධ වෙන ධර්ම හතක් තියෙනවා කියලා බොහෝම වටිනා කාරණා හතක් දේශනා කරා. ඉතින් මේවා අපි සාකච්ඡා කරනකොට බලන්න ඕන අපි ළඟ මේවා තියෙනවද කියලා විතරක් නෙමෙයි මේවා තිබ්බොත් මොකද වෙන්නේ? අපි පිරිහීමකටපත් වෙන බව. ඉතින් ඒකින්දා ඒ පිරිහීමකටපත් වෙන බව තේරුම් අරගෙන නොපිරිහෙන කෙනෙක් විදිහට හැසිරෙන්න ඕනේ නොපිරිහෙන පිරිසක් විදිහට හැසිරෙන්න ඕනේ නොපිරිහෙන જાතියක් විදිහට හැසිරෙන්න ඕනේ එතකොට මේ කාරණා හත පිළිබඳ සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙමයි පළවෙනි එක කම්මාරාමතා සමහර අය ඉන්නවා තමන්ගේ දැන් වික්ෂුන් වහන්සේලා කියන්නකො වික්ෂුන් වහන්සේලා පැත්තෙන් ගමුකෝ බොහෝ කටයුතු එක රාශි කරගන්න විහාරස්ථාන හදන ඒවා, ගෝලය හදන ඒවා, තව බොහෝ එක එක එක කටයුතු ගොඩ ඒ කියන්නේ ඒවට බොහොම කැමැත්ත, කැමැති කැමැත්ත වැඩි. තමන්ගේ මානසික කායික විවේකයට වැඩිය බොහෝ ලෞකික කටයුතු වලට ඒක රාශියලා ගිහියත්න්ගේ කටයුතු වලට බොහෝ වශයෙන් සම්බන්ධ වෙලා. ඉතින් අන්නේ කම්මාරාමතාවය කියලා කියන්නේ අන්න එහෙම ඒ වගේ ඒ බොහෝ ක්‍රියාවන්හි ඇලිලා ඒ ක්‍රියාවන් බොහෝ වශයෙන් විවේකයක් නැතුව ඒ ක්‍රියාවන් වල යෙදලා ඉන්නවා නම් සමාධියකට වෙලාවක් තියනවද? විදර්ශනාවකට වෙලාවක් තියනවද? නැහැ කොහොමත්ම නැහැ. එතකොට අන්න එහෙමනම් භික්ෂුන් වහන්සේගේ අභිවෘද්ධියක් නෙවෙයි පරිහානියක්ම බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා දේශනා කරලා තියෙනවා. එතකොට මේ වැඩේ බලා ගන්න ඕන කවුද? මේ ඇත්තද භික්ෂුන් වහන්සේද? ආ. අපි මොකද කරන්න ඕනේ? අපි මොකද කරන්න ඕනේ වික්ෂුන් වහන්සේට? මේ කටයුත්තට උදව් කරන්න ඕනද නැද්ද? ඔව්. කොහොමද දන්නේ අපේ උදව්ව? ඔන්න බලන්න මම මතක් කරන්නම් ඒක. කවදාකවත් ගිහිල්ලා පිරිතකට ආරාධනා කරනකොට හැන්දෑවේ මේ ගෙට ගෙවදින හින්දා පිරිතක් ඕනෑය, අසනීප හින්දා පිරිතක් ඕනෑය කියලා ගිහිල්ලා පන්සලේ ලොකු හාමුදුරන්ට කියනොත් නිකන් හරි ආහාර බලවද ඔබ වහන්සේට පුළුවන් ද දන්නේ නැහැ කියලා. ආ බැලුවද? නේද? උන්වහන්සේලා කාර්යබහුල ජීවිතවලට ඇදලා දාන්නේ වැඩිපුරම කවුද? ගිහියත්ව. ගිහිලාගෙන අපිට 19ක් ඕනේ හාමුදුරනේ. අපිට 15 නමක් ඕනේ හාමුදුරනේ. ඒතරයි ආයෙ කිසි කතාවක් නැහැ ඒතරයි. දැන් උන්වහන්සේට මොකද කරන්න වෙන්නේ? හැම තැනම භික්ෂුන් වහන්සේලා හොයන්න ඕන. ඉතින් හොයලා බලන අතෙන්ට කතා කරනව නෑ මෙතෙන්ට කතා කරනව නෑ මේක කරලා දෙන්න මෙහෙම මෙහෙම ඉතින් ඔන්න එහෙම තමයි. හරිද? කාගේ කටයුත්තද මේ කරන්න උනේ? ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම හරි විදිහට නම් කරන්න ඕන කවුද? තමන්ගේ ගෙදරට වඩින්න කියලා. අපිට ලේසි අය අපිට තියනවානේ මෙතන මොකද්ද මේ නියෝජිත කාර්යාලයක් තියෙනවානේ භික්ෂු නියෝජිත කාර්යාලය තියෙනවා අපේ ගමේ. එහෙනම් මොකද්ද ගමේ පන්සල? එතෙන්ට කිව්වහම නේද කරගන්නේ නැහැ. හරි විදිහට නම් ඔබ වහන්සේ වැඩ ඉන්න අපිට කියන්නකො ඔබ වහන්සේ මං අහවල් පන්සලට ගිහිල්ලා ඔබ වහන්සේගේ අවසරය ඇතුව මං අහවල් පන්සලට ගිහලා ආරාධනා කරන්නම් අපේ හැම්බුනේ ඔබ වහන්සේ කරදර වෙන්න එපා. ආන් එහෙමයි ගිහියා කරන්න ඕනේ. එතෙන් ගියාම එතනින් කියනවා උන්වහන්සේ කිව්වද? තුන් දිනක් බලාපොරොත්තු වුණා තුන් නමක් අපිට දෙනමයි යන්න පුළුවන්. ආයෙ මොකද කරන්නේ පන්සලෙන් ආයෙ අහලා නේද? ගිහියත්තා තමයි Tamanගේ භික්ෂුන් වහන්සේ ඒක රාශි කරගන්න ඕනේ. ගිහියත්තා තමයි එතෙන්ට ප්‍රවාහන යවන්න ඕනේ. මේක මොකද කරන්නේ නේද? ගිහියත්තා මොකද කරන්නේ අර හාමුදුරුවන් ඉතින් පන්සලේ ඉන්න සායනන්සේ වාහන යවන්න ඕනේ ඒවට ගමන් ගාස්තු වල ඇතු කරන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ 15 නමක් ඉල්ලුවා 14 නමයි වැඩි මොකද වෙන්නේ මා කියන බාන්න මොකද වෙන්නේ පුපුරු ගහනවද නැද්ද අපේ යව් නේද ඊට පස්සේ දාන ඉවර වෙලා පිරිකර ටික දුන්නා සමහර සායන්නාන්සලාට වඩින්න වෙනවා. ඔක්කොටම බණ කියනකම් ඉන්න බෑ. ඒ තරම් යම් යම් කටයුතු තියෙනවා ඈතින් වැඩි සායන්නාන්සලාට. මොකද වෙන්නේ? දේශය ඇති කරගන්නවද නැද්ද? නේද? එහෙනම් වික්ෂුණ ඊළඟට පොතේ අකුරු කියවන්නත් පොඩ්ඩක් එහෙ පොඩි දෙයක් එහෙම වෙන දෙයක් නැහැ ගිහිල්ලා ඉවර වෙලා ඉන්න පිරිවෙනේ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා ගෙදරට ගෙනලා මේ පොඩි පොඩි හැමදේටම පිරිත් කියවන්න පටන් ගන්නවා. හැන්දෑවේ සෙත් පිරිත් වල ඉවරක් නැහැ. වැඩි දෙනෙක් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පිරිත්වල තියෙන ධර්මය පිළිපැදීමේ අදහසක් නැහැ. ඒවයි කියන්නේ මොනවද කියලා හොයන්නේ නැහැ. ඒවයින් මොකද වෙන්නේ කියලා තමන්ගේ පිළිවෙත හදාගන්නේ නැහැ. සෙත් පිරිත් සෙත් පිරිත් සෙත් පිරිත් ඉවරක් නැති සෙත් පිරිත්. හ්ම්. අන්තිමට ගිහියත්තන්ගේ තවත් එක වැඩ පිළිවෙලක් කරන ගේ හදා ගන්නකොට මේසෙන් බාසුන් යවන්න උනා. හරි. ඊළඟට නේද? එක එක ඒ ඊළඟට ජනෙල් ටික හදා ගන්නකොට වඩු බාසුන් නැහැවුන උනා. හ්ම්. ඒ එක එක ඒවාට එක එක කෙනා උනා. දැන් ගෙට ගෙවදින්න ගියාම ආම්දුරවල උනා. සාංගික දානයක් දෙන්න ලොකු භික්ෂු පිරිසක් ඕනේ නැහැ. පන්සලේ ඉන්න භික්ෂු පිරිස එකතු කරගෙන ගිහිල්ලා සාංගික දානය දෙන්න ඕනේ. ඒකට 19ක් පාව ඉන්න විදිහට කරන්න ඕනේ. පන්සලේ ඉන්න පිරිස මදි නම් තමන්ගේ වගකීමක් තියෙන හාමුදුරුවෝ බොහෝ කාර්ය කාර්යයන් වලට යොදවන්නේ නැතුව උන්වහන්සේ ඉරිදාට දහම් පාසල කරගෙන යන්නත් ඕනේ ළමයි ටික අතුල් කරගන්නත් ඕනේ ඔක්කොම කරගන්නත් ඕනේ පොයි දවසේ සමිතිය තියන්නත් ඕනේ ඒ මදිවට අනිත් දාන වලට යන්නත් ඕනේ අනිත් පන්සල් වලින් දැන් අත්තන් වලට යන්න එපා මෙහෙට ගෙනාව නම් ගෙන්න ගත්තා නම් අනිත් තැන් වලට යන්න එපා ඒ ඔක්කොම කරන්නත් ඕනේ සාසන ආරක්ෂක බල මණ්ඩලයටත් යන්න ඕනේ නේද ඈ දුක දුක සව බලන්නත් ඕනේ ඒ මදිවට කාට හරි කෙනෙකුට පොඩි විවේකයක් හම්බ වෙනකොට මොකද කරන්නේ ගිහිල්ලා නායක හාමුදුරුවෝ ළඟ ඉඳගන්නවා. ඉඳගෙන ඉතින් අපේ හාමුදුරනේ කොහොමද විස්තරය? මෙයාට නිවාඩුනේ. නේද? මෙයා මාස ගානකට පස්සේ නිවාඩු. ගිහිල්ලා පටන් ගන්නවා යන්න කියන්නත් බෑ. ඕන්න ඇත්ත. නේද? අයිය පටන් ගන්නවා. ඉවරක් නැතුව. කතා කරනවා මොනවා කතා කරනද පොඩි දෙයක් ඉතින් අරගෙන ඕක වැල් වටාරම දාලා ඒ ගෙවල් වල කතා කරන්න කවුරුත් නැති වෙනකොට ගිහිල්ලා අරේ පටන් ගන්නවා. එහෙමද වලට බුලත් පිටටත් දැහැත්තට ඉරත් වැඩේ දෙනවා. මේ වගේ බොහෝ දේවල් වලට පිළිනවා. ඊළඟට කඨින පින්කම් කියලා ගන්න බලන්න. කඨින පින්කම සම්පූර්ණයෙන් සංවිධානය කරන්න ඕන කවුද? දායකයෝ. සම්පූර්ණයෙන් කඨින පින්කම සංවිධානය කරන්න වෙලා තියෙන්නේ කාටද? පන්සලේ හාමුදුරුවන්ට. උන්නාන්සේට තමයි හත් ගහන්න වෙලා තියෙන්නේ. උන්නාන්සේට තමයි හත් වලට කියන්න වෙලා තියෙන්නේ. උන්නාන්සේට තමයි ලයිට් හොයන්න වෙලා තියෙන්නේ. උන්නාන්සේට තමයි ශබ්ද විකාශනය හොයන්න වෙලා තියෙන්නේ. උන්නාන්සේට තමයි අඩුම ගානේ විහාරස්ථානයේ ඉන්න පොඩි සායනාන්සලට තමයි මේක ලැජ්ජා වෙන්න ඕන කාරණාවක්. මේවා කතා කරන්නේ නැහැ කවුරුවක්වත්. නේද? උන්වහන්සේලාට තමයි පින්නත් මේ පිඟන් ටිකත් හොදන්න වෙලා තියෙනවා කියලා. දන්නවද මම දැකලා තියෙනවා ගිහියත්තන් හුඟක් තැන්වල ගිහියත්තන්ට කණ්ඩු වෙනවා. විහාරස්ථානවල අන්තිමට මේ කට්ටිය ගියා පිංගම කරා අනිත් පැත්ත හැරුණා ආවා අස්පස් කරන ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ එතන ඉන්න පොඩි හාමුදුරන්ට. හොඳ පවු ටිකක් කරගන්නවා කට්ටිය පිංගම් කරනවා කියලා. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේව ක්‍රියාකාරීත්වයක් නැතුව සතප්පවීමේ වගකීම තියෙන කාටද? දායකත්තන්. ඒකට ඒක ඇතුලෙන් බුරබුරා නැගෙන්න ඕනේ. අපි මේ වැඩ ඔක්කොම ඉවර කරලා මළුව අමදලා යන්න ඕනේ කියලා. මම දන්නේ ඒක විහාරස්ථානයක් තියෙන මළුව අමදින්න නීතියක් දාලා තියෙනවා. හරිද? ඒ වගේම මම තව දන්න කට්ටියක් ඉන්නවා උදේට නැගිටලා මුන්නාන්සලා වැඩිපුර මළුව අමදිනවා කියලා හැන්දෑවට ඇවිල්ලා අමදලා යන පිරිසක් ඉන්නවා. හිටිය තැනක් මට හම් වෙලා තියෙනවා. හරි. ඒකින්ද මේ වැඩිපුර කාර්යබහුලත්වයට ස්වාමින්වහන්සේලාව වටලා තවත් ගිහි සමාජයේ තවත් එක් වැඩක් කරගන්න එක භූමිකාවක් බවට විතරක් ස්වාමින්වහන්සේ පත් කරන්නේ නැතුව අපි ඊ타මත්ම ගෞරවනීයව උන්වහන්සේගේ වැඩ අඩු අඩු කරලා දෙන්න කටයුතු කිරීමයි තියෙන නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ. උන්වහන්සේට විවේකය හදලා දෙන්න ඕනේ. හ්ම් ඔබ වහන්සේ මේ අනිවාර්ය කාලේ දඹදිව වැඩම කරලා එන්න. නේද? ඔබ වහන්සේ මේ අනිවාර්ය කාලේ ආරණ්‍යයකට ගිහින් අපි මේ ටික බලා ගන්නවා. නිදාස් තැනකට ගිහින් මේක එහෙම නෑ ගිහිල්ලා කියනවා අපේ ඔබ වහන්සේ නැද්ද? අපේ දානේ ලොකු හාමුදුරුවෝ නැතුව නම් බෑවෝ. හ්ම් මේ කතාව කියන්න එපා අපින්නත්. අද මේ ඇත්තෝ හරියට කියනවා මං අහලා තියෙනවා. ලොකු හාමුදුරුවෝ නැතුව නම් බෑ. අප්පෝ ඔබ වහන්සේ නැතුව ඉතින් වැඩක් නෑ. නේද? අර උන්වහන්සේව නිදහස් කරන්න ඕනේ. උන්වහන්සේට අපි උදව් කරනවා කියලා අපි අනිත් පැත්තට මුකුත් බලාපොරොත්තු වෙලා හරියන්නේ මූණු වෙල්ලගෙන හරියන්නේ දෙසරයක් නෙවෙයි දසදහස් වාරයක් හිතන්න ඕනේ. වික්ෂුන් වහන්සේලාගේ නේද? ඒ වික්ෂුන් වහන්සේලාගේ පැත්ත. ඒ වගේම තමයි ගිහියත් වෙනුත්. අඩුම ගානේ තමන්ට විස්්‍රාම කාලයක් හම්බ වෙනවා. නේද? මුගාක් ඇත්තෝ විස්්‍රාම කාලේ එනකොට මොකද කරන්නේ? තව කටයුතු එකතු කරගන්නවා. නොයේකුත් වගකීම් හොයාගෙන හඹාගෙන යනවා. කියලා හරියට කටයුතු එකතු කරගන්නවා. ඉතින් ඒ කටයුතු බොහොම වගකීම් එකතු කරගන්නවා. ආන්නේ එකතු කර ගැනීමට කැමැත්තක් තියෙන සමහර ඇත්තන් පිළිබඳව. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ එකතු කරගෙන බොහෝ වශයෙන් කටයුතු කරන එක හොඳයි. සමාජ වශයෙන් සේවය කරන එක හොඳයි. නමුත් Tamanට කරගත යුතු දේ සමතුලිතව කරගනිමින් ඒක කරගන්න දක්ෂ වෙන්න ඕනේ. භාවනා මාත්‍යයක්වත් කරන්නේ නැතුව නම් කටයුතු කරන්නේ හරියන්නේ නැහැ. තමන්ගේ විදර්ශනාව දියුණු වෙලා තමන්ගේ පිරිහීමක් නැති බව හොඳටම දන්නවනම් කටයුතු කරලාට කමන්නේ නැහැ. පොඩ්ඩක් නැත්තම් හොඳටම තරහ යනවනම්. පොඩ්ඩක් නැත්තම් කෙලෙස් ධර්මයන් ඉස්මතු වෙලා එනවනම්. ආහාර ගීජුකම අඩුවක් වෙන්නේ නැත්තම්. හ්ම් රාගාදී කෙලෙස් ධර්ම ගැන හිත නැමෙන ගතිය තියෙනවනම්. හ්ම් ඉන්ද්‍රිය සංවරයක් නැත්තම්. කිසියම් පැත්තකින් සංවරයක් ඇති වෙලා නැත්තම් කර්මාරා කර්මානු කම්මාරාමෝ ඉඳලා හරියන්නේ නෑ වෙන වැඩක් තියෙනවා කරන්න මේ හිත සංසුන් කරගත්තේ නැත්නම් ඊළඟ භවේ හරියට වැඩදියේ. ඇයි? අර පැටියෙක් කියලා ඉපදුනොත් කාටද කියන්නේ? නේද? හරියට වැඩ ඊට පස්සේ. ඔය වැඩ <laughs> වැඩ වලින් ගැලවෙන්න හම් දෙන්නේ නේද? ඉතින් ඒකින්ද තමන්ගේ තමන් සංසාර ජීවිතයේ සමතුලිත කරගන්න ඕනේ පින්නත් මේ. මේ ජීවිතේ කරන ක්‍රියාවන් කරන දේවල් අඩු කරගන්නවා කියන්නේ සසර සමතුලිත කර ගැනීමයි. උඹ කල්පනා කරන්න ඕන මම මේක විතරක් කරලා බෑ මගේ හිත හදාගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. නේද? හිත හදාගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. හැම තැනම දුව දුව දුව දුව හැම එකටම ඇඟිලි ගහ නේද? බොහෝ කටයුතු ඒක රාශී කරගන්නේ නැතුව ඒවා සමතුලිතව කරගෙන යන්න ඕනේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිහීමක්ම බලාපොරොත්තු විය යුතුයි කියලා. දෙවෙනි එක තමයි අර ඉස්සෙල්ලා ගණන් ඉතින් වැඩවත් කරන්න පුළුවන් කියන්නේ දැන් දෙවෙනි එක. බස්සාරාමතා. ඒ මොකද? හුඟක් අය කොහොමද දන්නේ කොහේ හරි තැනකට එකතු වුණාම කිචිවිචි කිචිවිචි කිචිවිචි කිචිවිචි ගාලා සද්දේ නේද ඉස්කෝලේ අරුණා වාගේ භාවනා වැඩසටහන් ඉවරුනහමත් එහෙමයි හ්ම් මම දැකලා තියෙනවා එහෙමයි මොකද අපි අපි මේ ගෑ ගහන්නේ ඇත්තටම අපි කට්ටිය එකතු වෙනවා එකතු වෙලා මොනවද විතර කතා කරන් තියෙන්නේ ඇහැට දැක්ක දේවල් කනට අහපු දේවල් නාසයට දිවට ශරීරයට හිතට දැනිච්ච ධර්ම ඔන්න ඔය ටික නේද මේ කතා කරන්නේ නේද? මේ ලෝකෙට ඇවිල්ලා පින්නත් මේ ලෝකෙට ජනිත වෙලා මට මේ ඇහැ කරනාසේ දිය ශරීරයට ගෝචර වෙච්ච දේවල් ගැන කෑ ගහන උද්දාමයට පත්වලා පිස්සු හැදිලා වගේ කෑ ගහනවා. අරහි මෙහෙමයි දන්නවද මම මෙන්න මේ දේ දැක්කා මම මේ දේ ඇහුවා අහවලාගෙන මේ දේ ඇහුවා අහවලාගෙන මේ දේ දැනගත්තා කියලා එකතු වෙලා නේද? පැය ගණන් ඉඳගෙන කය එක ගහ ඉන්න තියෙන ආසාවට කියනවා බස්තාරාමතා කියලා. සමහර දැකලා තියෙනවද ගෙවල් වල ඉන්නේ නැත්තෝ, ගම් වල ඉන්නේ නැත්තෝ. එනකොට අනිත් අය මගහරිනවා දැකලා තියෙනවද? අම්මෝ ඔන්න කෝච්චියක් එනවා. නේද අනිත් අය කියනවා අවඥාට කියන ඔන්න කෝච්චියක් එන්නේ අහුවෙන්න නම් අවන පන්න පන්න කතා කරන මේ හොඳට තේරෙනවා ඉස්සරහා කෙනා මගහරින්න හදනවා කියලා. ඒත් මොකද කරන්නේ? නෑ නෑ පොඩ්ඩක් නේද ඒවට තියෙනවා හරි ලස්සන ඉතින් කල පොඩ්ඩක් හිටහංකෝ අක්කේ කියලා එහෙමයි නේද ඈ එහෙමයි නේද බලන්න ඕනේ නේද ඒවා අපූර්වට නේද ලස්සනට හැඩතල තියලා බර තියලා තියන්න තියෙන තැන් වල නේද ඒවට නම් හරි ඉලක්කයි බර තියන්න ඕනේ භාවනාවටයි හැඩතල තියන්න ඕනේ නුවණටයි නේද හ්ම් ඒවට නෙවෙයි රටේ තියෙන එකතු වෙලා පොදි ගැහිලා හ්ම් කතා කර කර ඉඳ ආසාව තියනවද නැද දැන් මේක කියනකොට ඔක්කොමලා හිතන්නේ කොහොමද? ඔය හාමුදුරුවෝ කියන එක නම් හරියටම හරි. හ්ම් අපේ අර අන්න අරයට අහන්න දෙන්න තිබ්බනම් හොඳටම හොඳයි. අහවලාට අහන්න දෙන්න තිබ්බනම් ඔක හොඳටම හොඳයි. කලින්ම කාවද උතනින් අයින් කරන්න. මේ අවවාදය දෙනකොට මුගක් අය කාවද අයින් කරගන්න. තමන් අයින් කරනවා යද. ඒක මට නෙවෙයි කිව්වේ අනිත් අයට කිව්වේ. ආ කම්මාරාමතාවේද? ඒක නම් ටිකක් මට තමයි. ආ බස්සාරාමතාවය කිව්ව ගමන් ආ ඒක මට නේ අනිත් අයට කිව්වේ. බලන්න මෙයා තමයි නියම බස්සා. නේද? හ්ම් නේද? වැඩියෙන්ම කතා කර කර ඉන්න කතා කර කර ඉන්න කැමැත්ත තමන්ගේ හිතේ තියෙනවා නම් එයා පිරිහෙනවා. වැඩියෙන් කතා කරනවා නම් එයා පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හ්ම්. ධර්ම කතා නෙවෙයි නැත්තම් මාව අහුවේ. දවසකට පැයක් කතා කරනවා කියලා. නේද? හ්ම්. එතකොට මේ කෙලෙස් ධර්මයන්ට අදාළව පින්නන්නේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් කතා කරන්නේ නම් මේ තැනත්තා ඉරෙනවා. ඊළඟ එක තමයි අපූර්ව එක. ඒ තමයි නින්දාරාමත. නින්දට පුදුම කැමැත්තක් තියෙනවා. හ්ම්. දවල්ටත් සමහර අය ඉන්නවා දවල්ටත් බුදි. හ්ම් කෑම කාලත් බුදිනවා. රැයටත් 8 වෙනකොට 8:00 9 වෙනකොට බුදි. උදේත් උදේ නම් මලාතේකට නැගිටින්නේ අර පොඩ්ඩක් තම මොකද කියන්නේ මන් ටිකක් නිදාගෙන ඉන්නවා. මන් ටිකක් නිදාගෙන ඉන්නවා. හ්ම්. ඒ නින්දට තියෙන ඇලීම, නින්දට තියෙන කැමැත්ත. මේ නින්දට තියෙන කැමැත්ත, නින්දට තියෙන ඇලීම නිදි වරන්න ඕනේ. අඩුම තරමින් නේද වෛද්‍යව මතේ නම් මොකද්ද? පැය 6ක් කියලා. භාවනා කරන කෙනෙකුට නම් බුදුරජාණන් වහන්සේ දෙලස දේශනා කරලා තියෙන පැය 4ක්. මේක අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා පින්නත් නේ. මේ නිින්ද හදාගන්න ඕන අපි. චක්‍රයක් විදිහට දැන් බොහෝ දෙනා නිදාගන්න පුරුදු වෙලා තියෙන්නේ වැඩ කරන අය බොහෝ අය රෑ තිස්සේ වැඩ කරලා පාන්දර නැගිටින්න නැති වෙන්න පුරුදු වෙලා තියෙනවා. මේක ක්‍රමානුකූලව හදන්න ඕනේ. සමහර අය පාන්දර නැගිට ගන්නවා. නිින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මධ්‍යම රැය කියලානේ. හතරයි නම් නිදියන්නේ රෑ 10යි නම් පාන්දර දෙක වෙනකම්. හරිද? එහෙනම් හයක් නිදියන්න ඕන කියලා කියනවා නම් ඕක දාගන්න ඕන කොතෙන්ටද? දෙපැත්තට එකතු කරමු අපි. හරිද? දැන් මෙහෙම 10. මෙහෙම 2. පැය 4ෙන් රෑ 10 ඉඳන් 2 වෙනකම්. તો 6ක් ඕන නම් මොකද කරන්න ඕන? මේ පැත්තට පැයයි මේ පැත්තට පැයයි එකතු කරන්න. එහෙනම් 9 ඉඳන් 3 වෙනකම්. බලන්න පොඩ්ඩක්. 9 ඉඳන් 3 වෙනකම් නම් අපි රෑ 4ට පැය 6ක්ම නිදිලා. පාන්දර 3 නැගිටලාද නැද්ද? පැය 5යි නම් කෙනෙකුට පුළුවන් නම් පැය 5කට අඩු කරගන්න 9:00මාර 2:00මාර කොච්චර වෙලාවක් ඉතුරු වෙනවද හරිද ඉතින් අන්න ඒ බලන්න අන්න එහෙම හදා ගන්න ඕන වෙලාව ඉතින් එකපාරටම කියයි එහෙම වැඩ කරන්න බෑනේ කියලා නෑ පුළුවන් කොහොමද කරන්නේ එක දවසක් අමාරුවෙන් නැගිටලා ඉන්න හ්ම් එක දවසක් අමාරුවෙන් කොහොමද නැගිටලා ඉන්නේ එතකොට ඒ කියන්නේ පාන්දර කොහොම හරි නැගිටින්න දැන් අපිට අවශ්‍ය අපි දැන් 6 විතරට ගන්න නිදා ගන්න ලෑස්තිච්ච කෙනා කියලා එයා නැගිටින්න කොහොම හරි තුරන් නැගිටින්න අමාරුයි. ඒ විනෝද ගමනක් හරි කොහේ හරි යනවා කියනවා නැගිටින්නේ. නේද? ඒ වගේ නැගිටලා දවල් පොඩ්ඩක්වත් නිදා ගන්න නැතුව ඉන්න ඕනේ. හිටියාම ඔන්න හැන්දෑවේ 6 විතරනකොට ඉඳන් බැරි තරම් නිදිමත වෙනවා. කොහොම හරි ඉඳලා උදේ 9ට රෑ 9ට නිදා ගන්න කලින් නිදා ගන්න. එතකොට නිින්ද යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආය පහුවෙන්දා තුනට නැගිටිනවා. අන්න එහෙම එක දවසක් මේ තියෙන පුරුද්ද කඩා ගත්තා නම් දවස් දෙක තුනක් ගියාට පස්සේ ඕක හරියනවා. හරිද? එක දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් හම්බුණා. මට කියනවා අද උදේ නැගිටින්න පොඩ්ඩක් පරක් වුණානේ ආයුෂ්මතුන්. ඒකින්ද දවසම ටිකක් මේ මට කාර්යබහුල වුණා උදේ නැගිටින්න පරක් වුණා. මං හැව්වා. සයන්ස් කීයටද ඇහැරුණේ? පාන්දර 4ට. මං ඇද පරක් වුණා කියන්නේ බලන්න උන්නාස හැමදාම නැගිටින්න දෙකට. එදා දවසේ කටුතු ටික ඉවර කරගන්න බැරි වුණා කියලා. හරි. ඉතින් ඒ වගේ අපි අපේ වැඩ කටයුතු කරගන්න ඕනේ. Tamange තියෙන අධිගම ආදියට භාවනා ආදියට පිටුවහලක් වෙන විදිහට නිින්ද පාලනය කරන්න ඕනේ. අන්න නිින්දට ඇලීලා ඉඳලා හරියන්නේ අපේ දැන් හුඟක් කරගෙන අපේ නිදා ගන්න බැරනවා බලන්නකො අප්පා මාර වැඩේ නිදා ගන්න ඕන ටිකක්. නේද මේ හිතේයි මේක තියෙන්නේ හ්ම් ඒකින්ද බොහෝ gedara කටයුතු තියෙනකොට මොන හරි උත්සව ආදී වගේ තියෙන නිදිමතක්වත් තියෙනවද නිදිමතක්වත් තියෙනවද නෑ නිදිමතක්වත් නෑ ඒකින්ද මේ ගෙවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ ඒකින්ද නිදිබර ගතියෙන් නින්දට ඇලිලා වාසය කරනවා නම් යම් කිසි කෙනෙක් හැම වෙලේම නින්දට නම් බර අසනීපයි කියලා නිදිනවා බඩගිනි කියලා නිදිනවා අසනීප හොඳ වුණා දැන් පුතියන්න ඕනේ කියලා පුතියනවා කෑවා නිදිනවා නේද? ඈ ගමනක් යන්න තියෙනවා ඒකින්ද නිදා ගන්න ඕනේ. අද මේ වැඩේ කරන්න බෑ. ගමන ගිහිල්ලා ආවා මහන්සි නිදියන්න ඕනේ. නිින්ද ගැන හිතුවොත් පින්නත් නිින්දම තමයි. අන්නේ නිදිබර ගතියෙන් ඉන්නවා නම් වික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියෙක් ඒ අත්තන්ගෙන් බලාපොරොත්තු වෙත්තේ පරිහානියක්මයි. එහෙනම් මොනවද? සම්මාරාමතා, බස්සාරාමතා, නින්දාරාමතා. මතකද දැන්? මතක තියාගෙන අඩු කරන්න ඕනේ. හරිද? ඊළඟ එක තමයි වැඩේ. ඒකට කියනවා ඝන සංගනිකාරාමතා කියලා. පොකුරු ගැහිලා ඉන්න තියෙන කැමැත්ත. පොකුරු ගැහිලා ඉන්න තියෙන කැමැත්ත. එකතු වෙලා වාඩි වෙලා හැම වෙලේම තනියම හුදකලාව හෝ නිදහසේ ඉන්න නෙවෙයි ගොඩක් ඕනේ ඉන්න. දරුවෝ ටික වටේට ඉන්න ඕනේ. අභික්ෂුන් වහන්සේලා නම් රංචුවක් ඉන්න ඕනේ. යාළුවෝ ඉන්න ඕනේ වටේට. පොකුරු ගැහි ගැහි හැපි හැපි ඉන්න ඕනේ. හ්ම් මම දන්න එක දක්ෂ නිලධාරියෙක් හිටියා. මේ දක්ෂ නිලධාරියා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වලා තමන්ගේ මේ තමන්ගේ ස්ථානයට සේවකයෝ බඳවා. ඉතින් මේ සේවකයාට ආපුවාම කියන්නේ එක එක පොඩි පොඩි එන නිලධාරියෙක් නිලධාරින් බඳව ගන්නවා. ඉතින් මම බැලුවා මෙයා මේ ඉන්ටර්වයුව කරන්නේ කොහොමද කියලා. මෙයා ඉන්ටර්වයුව කරන ගමන් කියනවා අනේ මේ පොඩි මේ වැඩක් තියෙන මෙන්න මේක කරලා තියෙන්නකෝ අන්න අර අහවල් තැනට ගිහිල්ලා මට පොඩි උදව්වක් කරනවා නේද ඉන්ටර්වයුව එකට ඉන්ටර්වයුව කරලා සාහතිකවත් එහෙම බලලා මොකක් හරි වැඩක් කියනවා. වැඩක් කරන එයාගේ කාර්යාලයේ තියෙන පල්ලෙහා ඒ යන්න කියන පැත්තේ බලාගෙන ඉන්න පුළුවන් කැමරාවක්. හරි? මෙයා මෙයාගේ චර්යාව දිහා බලාගෙන ඉන්නේ. හරි? එයාට කියනවා කිමුකෝ අහවල් තැනට ගිහිල්ලා මට අන්නර කඩේකින් නැත්නම් එතන තියෙන එහා පැත්තේ තියෙන කාර්යාලයෙන් පෑනක් ඉල්ලලා පොඩ්ඩක් මට ගෙනත් දෙන්නකෝ කියලා කියනවා. හරිද කියලා බලාගෙන ඉන්න. බලා ඉන්නකොට මෙයා ගිහිල්ලා එළියට ගිහිල්ලා අර තිබ්බේව පැත්තකින් තියලා එතන ඉන්න කෙනෙකුට කතා කරලා තව එක්කෙනෙක් එකතු කරගෙන හරිද? සමහර අය ගමනක් යන්න කවුරු හරි ඕනද නැද්ද තව? ගමනක් යන්න තියෙනවා වැඩක් කරන්න ඕන නම් දෙන්නෙක් ඕනේ. හරිද? අන්න එහෙම විතරක් නෙවෙයි මෙයා ඇවිදගෙන යන විදිහ. වේගෙන් යනවද? හිමින් යනවද? ගිහිල්ලා අරගේ ඉල්ලන විදිය. අර අධ්‍යාපන සුදුකම් වලට අමතරව අර ටික ඔක්කොම බලනවා. අර තාත්තා. ඒකෙන් තමයි සම්මුඛ පරීක්ෂණයෙන් පාස් කරන්නේ. අරගෙන නෙවෙයි. හරියටම හරි. ඇයි? අධ්‍යාපන සුදුසුකම නෙවෙයි වැඩක් කරන්න පුළුවන්කමයි තියෙන්න ඕනේ. නේද? ඝණයේහි ඇලි ඇලි ඇලි ඇලි කට්ටියත් එක්ක එකතු වී හැපි හැපි කතා කර කර ගොඩේ ඉන්න තියෙන වමනාව තියෙනවා කාටද? ඔන්න දැන් ඉතින් මං ඉතින් හැමදාම කතා කතා කියනවනේ දැන් ඉතින් කියන්නයි හදන්නේ. කාටද තියෙන්නේ? තුනකින්ටත් තියනවද නැද්ද? නේද? පාරවල් වල රංචු ගැහි ගැහි අන්න ගණ සංගණිකාරාමතා කියන රංචු ගැහි ගැහි ඉන්න තියෙන කැමැත්ත. රංචුව ඕනේ, රංචුව ඕනේ. හරිද? රංචුවක් ඕනේ. සීල් ගන්න යන්නත් රංචුවක් ඕනේ. මං කියනවා සීල් ගන්න අයට වෙලාවකට මේ දැන් ගිහලා සක්මන් කරමු කියලා සක්මන් භාවනාව කියලා දෙනවා. කියලා දීලා කරලා නැගිටින්න කිව්ව ගමන් මොකද කරන්නේ? ඔයා කොයි පැත්තටද යන්නේ? යන් අපි දෙන්නම එක පැත්තකට. ආ. දෙන්නෙක් ඕනේ. නේද? හැම එකටම දෙන්නෙක් තුන් දෙනෙක් ඕනේ. ඉතින් මම කියන කතා කරන්නේ නැතුව නැගිටලා යන්න. එතකොට අකමැති. හ්ම්. මේ වයින් අපි කෙලෙස් කැඩෙනවා පින්නත් නේ. නිවැරදිව ඒ ඇත්තටම Tamanට මේ පොකුරු ගැහි ගැහි ඉඳ ගමනක් යනවා නම් මොනවා කරනවා නම් යහපතට තව කෙනෙක් එක්ක යන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔය විදිහට පුරුදු වුණාම වෙන්නේ මොකද? දෙන්නෙක් නතර අප්පුවාරය නැත්තම් මටත් බෑ. දෙන්නෙක් එකතු කරන තනියමත් එකතු වෙලා වැඩක් කරන්න යහපත් වැඩක් කරන්න යන එක අමාරු කොට දෙන්නෙක් එකතුලා කරන්න ගියොත් නේද අනිවාර්යෙන් දෙන්නා ඉන්නකොට විතරයි වැඩ කරන්න කියලා කියන්න කිව්වොත් කොහොමද කරේ නෑ ඒකින්ද ඒ ඝණයෙහි ඇලීම අපි ළඟ තියෙනවා නම් අන්න ඒ ඝණයෙහි ඇලීම ටික ටික අයින් කරන්න නේද ඔහේ ඉඳගෙන එහා පැත්තේ ගෙදරට සමහර වෙලාවට ඉන්නවා අයියෝ සමහර අයගේ වැඩ මොකද වැඩේ යනවද නැද්ද අල්ලපු ගෙදරට ගිහලා ඉඳ ගන්නවා එතන තියෙන බංකුවේ ඉඳගෙන මොකද කරන්නේ දේනවා කයියේ ඉතින් අර මිනිසුන්ට යන්න කියන්න බෑ යන්න කියන්න බෑ ඒ කට්ටියට රැයට කණ්ඩත් නෑ ළමයින්ට කණ්ඩ දෙන්නත් නෑ ආ එහෙම අකරතැබ්බ වෙලා නැද්ද නේද එහෙම අක දැන් ගෙදර වැඩ මුකුත් කරගන්න බෑ ඉතින් මේ ඇවිල්ලානේ යන්නේ කාර්යක්ෂම වැඩ කරන කට්ටියට ඒක හරියන්නේ ඒක හරියන්නේ නෑ ඉතින් ඒකින්ද මේ එකතු වෙලා පොදි ගැහිලා ඉන්න තියෙන කැමැත්ත කෙලස් උපද්දවනවා එක්කෙනෙක් දිගටම විහාරස්ථානෙට එන්න පටන් ගත්තා බේරන්න බැරි වුණා. හැමදාම වෙල මාව අල්ල ගන්නවා. මං ඊට පස්සේ ඉන්නවා කොහොඳ වැඩක් කරන්න කියලා මොකද කරේ? එක දිගටම බණ කිව්වා ආපුහම. ටිකක් අඩුණා ඒත් නෑ කොහොම හරි බණ අනිත් පැත්තට හරවනවා. ඊට පස්සේ මම මොකද කරේ? අනිවාර්යයෙන්ම දැන් ඉතින් හැමදාම එනවනේ. දැන් පුරුදුනානේ පන්සලට ඉන්නේ. එහෙනම් භාවනා කරමු කිව්වා හැමදාම. ඇවිල්ලා විනාඩි 5ක් යන ඉස්සලා කියනවා ගිහලා භාවනා කරලා ඉන්න කියලා. ටික දවසයි. ගමන නැවතුණා. <laughs> ඉතින් ඒ තමයි ඒ අර ඇලි ඇලි ඇලි ගැලී සිටීමේ කැමැත්ත. ඇලි ගැලී සිටීමේ කැමැත්ත. හරිද? ඒක හැම තැනකදීම තියෙනවා. දැන් මේ ධර්ම දේශනා ටික ශ්‍රවණය කරලා අපිට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. මම අවශ්‍ය කරන බොහෝ දේවල් කියනවා. එයාට හුඟක් අයට මොකද වෙන්නේ? හම්බෙන්න ඕනේ නෑ හම්බෙන්න ඕනේ හම්බෙන්න ඕනේ හම්බෙලා කතා කරන්නේ. මොකටද බලනකොට මේ බණවල කිව්ව දේවල්ම අහන්නේ හම්බෙලා බැලුවා. ඉතින් ඒ තමයි නේද? මොකද අපිට ඕන කරලා තියෙන්නේ Tamanට කරන්න ඕන වැඩේ තියෙද්දි කරන්න ඕන වැඩේ ඕනෑ තරම් තියෙද්දි නේද? ඔහේ කතා කර කර ඉන්න අතුලාන්ත කැමැත්තක් තියෙනවා එකිනෙකා කතා කර කර ඉන්න. ඉතින් අන්නේ ඒ එන්නේ ඒ தත්ත්වය අයින් කර ඒ தත්ත්වය තියෙනවනම් වැඩිපුර එකතු වෙලා ඔහේ කතා කර කර ඉන්න එක නම් තියෙන්නේ Taman පිරිහෙනවාමයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඊළඟට පින්නත්දී පාපිච්ච ලාමක ඊර්ෂ්‍යාව තියෙනවා නම් කෙනෙකුට. ඊර්ෂ්‍යාකාරයා අනිවාර්යයෙන්ම පිරිහෙනවා කියලා මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලාමක ඊර්ෂ්‍යාව තියෙනවා. ඒ කියන්නේ ඒක ලාමක ධර්මයක් විදිහට. මේ අනිත් හැම දෙයකින්ම නේද? අනිත් හැම දෙයකින්ම මොනවා හරි හම්බ වෙනවා. හොරකම් කරන කෙනාට හොර බඩු ටික හරි තියෙනවා. හ්ම් සත්තු මරන්නාට සතාගේ මස තියෙනවා. අනිම ගානේ ඒක මැරිලා අන්තිමට. මේ මරන්න ඕනේ නැහැ මැරි. ඒ පාපේ බරපතලයි නමුත් මරපුට ඒවල් තියෙනවා. හ්ම්. කාමයේ වර්ධවා හැසිරිච්ච කෙනාට ඒකෙන් ලැබපු යම් සතුටක් තියෙනවා නම් ඒක හරි ලැබුණා. බොරු කියන කෙනාට කාවයි රවට්ටන්න උවමනාව තිබ්බනේ ඒකින් දැන් රවට්ටනවා. රවට්ටවුවා. ඒවා ඉතා ප්‍රබල මේ කියන්නේ ඒවා කරන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි පරස වදන කියන කෙනාට හිතේ තියෙන තරහ යනකම් බැන්න කාටවත්. හ්ම්. ඊර්ෂ්‍යා කරන කෙනා මොනවද තියෙන්නේ? මොකවත් නැහැ. නේද? ඈ අකුසලයේ විතරයි ඊර්ෂ්‍යා කරන කෙනාට මොකවත් නැහැ. ඉතින් ඊර්ෂ්‍යාව පාපී ධර්මයක්, ඊටාම ලාමක ධර්මයක්. ඉතින් අන්නේ ඊර්ෂ්‍යාව තියෙනවා නම් කාට හරි තවත් කෙනෙක්ගේ අභිවෘද්ධිය සඳහා වලකපන ගතිය තියෙනවා නම් තවත් කෙනෙක්ගේ අභිවෘද්ධියේදී සතුටු නොවන ගතිය තියෙනවා නම් ඒක වලක්වලා Taman විතරක් ඉස්මතු වෙන්න හදන ගතිය තියෙනවා නම් අන්න ඒ තනත්තාගෙන් ඒ තනත්තා පිරිහෙනවාමයි අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අභිවෘද්ධියක් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඉරිහීමක්ම බලාපොරොත්තු වෙ යුතුයි. අභිවෘද්ධියක් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඉරිහීමක්ම බලාපොරොත්තු වෙ යුතුයි කියලා. ඉතින් දැන් බලන්න දැන් අපි කිව්වා කාරණා පහක්. සම්මාරාමතා, බස්සාරාමතා, නින්දාරාමතා, ඝනසංගනිකාරාමතා සහ ඊර්ෂ්‍යාව. පාපී ලාමක ඊර්ෂ්‍යාව තියෙනවා. තව දෙකක්. ඉතින් ඔය ටික ජීවිතේට දැන් දැන් කටපාඩම්නේ. ඉතින් කටපාඩම් කරගන්න ලේසි. නේද? ඇයි නිවන් දකින්න නම් මේව ඕන වෙනවා. ඊළඟ කාරණාව තමයි පාප මිත්‍රයින් පාප සහායකයින් නැති වෙන්න ඕනේ පාපයට නොඇලී ජීවත් වෙන්න ඕනේ. පාප මිත්‍රයින් කියන්නේ කවුද? අපි උතර හිතනවා එහෙනම් ගහ ගන්න යන්න කතා කරන අය පාප මිත්‍රයෝ හ්ම් මත්පැන් බොන්න කතා කරන අය පාප මිත්‍රයෝ සූදු කෙලියට යන අයට කතා කරන අය පාප මිත්‍රයෝ ඒ ඒ වගේ ලොකු ලොකු ඒවා නේද අපි පාප මිත්‍රයෝ කියලා කියන්නේ මේ gedara කරදර එනකොට මිත්‍යා දෘෂ්ටික දේවල් වලට කරන්නේ දේවල් කරන්න යන්න කතා කරන අය ශාස්ත්‍ර බලන්න යන්න කතා කරන අය කවදාද කියනවා බෝධි පූජාවක් තියලා භාවනාවක් කරලා පන්සිල් රැකලා එහෙම කරන්න බෑ ඕවා හරියන්නේ නැහැ ඕවා කොහෙද හරි ගියේ නේද අන්න එන්න යන්න අන්න අර අපලෙට අන්න අතෙන්ට ගිහලා අර මුට්ටි වලලන්න එන්න යන්න නේද අර තහඩු වලලන්න යන්න එන්න බෙරෙල්ලන්න යන්න එන්න මුදු හදන්න යන්න එන්න කියන්නේ ඔක්කොම මොනවද අයියෝ කුසලයේ වළක්වන අය කුසලයේ වළක්වන අය නේද එතකොට පොයෙන සිල් ගන්න යන්නේ නැතුව ඇවිදින්න යන් කියන අය කුසලයේ වළක්වන අය. පොයෙට සිල් ගන්න යන්න දෙන්නේ නැතුව දරුවෝ බලා ගන්න කියන අය. පොයෙටවත් අඩුම ගානේ සිල් ගන්න දෙන්නේ නැතුව සිල් ගන්න යන්න දෙන්නේ නැතුව දරුවෝ බලා ගන්න කියලා බල කරන අය. ආ නේද? එහෙනම් බලන්න ඕනේ මේ සැරේ தත්ත්වය ඒකනම්. තත්ත්වය ඒක නම් උපක්‍රමශීලීව නේද? අපි බැහැර වෙන්න ඕනේ. ඇයි? මැරෙන්න යනකොට බේරගනිද ඇවිල්ලා? නේද? මැරෙනකොට මැරෙනකොට ආසාවල් උපදිනකොට මැරෙනකොට කරගන්න දෙයක් නැතුව බේරගනිද? මේක තනියම ඉපදිච්ච තනියම මැරෙන්න වෙන ජීවිතේ නේද? මේ ජීවිතේ සකස් කරගත්තේ නැත්නම් මේ අනුන්ට කත් ඇදලා විතරක් හරියන්නේ නෑ. නේද? මේක හදාගන්න වගකීම තියෙනවා. දරුවෙක් හරි කමන්නේ අකටයුතුකම් විදිහට කටයුතු කරනවා නම් හිමින් මගේ හරියට අකටයුතුකම් නැතිව කටයුතු කරනවා. දරුවන්ට අපි ගොඩාක් උදව් කරන්න ඕනේ. ඒක ඒක පැහැදිලිවම එහෙමයි. නමුත් ඊටාම අසාධාරණ විදිහට නම් කටයුතු කරන්නේ. ටික දවසක් ඇතුළත උපක්‍රමයක් හොයාගන්න ඕනේ. හ්ම් පාපී දේවල් වලට යොමු කරන්නේ. එතකොට සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ දෙමව්පියන් තමන්ගේ තාත්තට. මොකද කරන්නේ? සමහර තාත්තලා ඉන්නවා තමන්ගේ පුතාට. මත්පැන් දෙනවා. දැන් ඉතින් අන්තිම කාලේනේ ඔන්න ඔය කමන්නේ නැහැ කියලා ඇඟට හොඳයි නේ කියලා මත්පැන් ටික ගෙනලා දෙනවා. කවුද? කල්යාණ මිත්‍රයද පාප මිත්‍රයද? දරුවා පාප මිත්‍රය වෙලා එතකොට. හ්ම්. ඒකින්ද ඒ පාපයට නම් කවදාකවත් හවුල් වෙන්න එපා. හ්ම් තාත්තව තිරිසන් තිරිසන් එක්ක කරලා උපද්දවන්නයි ඒ වුණා වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ පාප මිත්‍රයන්ගෙන් ඒ වගේම පාප සහායකයන්ගෙන් අයින් වෙලා පාපයට ඇලිලා නම් තමන්ගේ හිත බොහෝ පව් වලට ඇලිලා ඉන්නවා නම් හ්ම් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද මේ පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප කියන කර්මපතයන්හි ඇලිලා නම් ඒවටම නම් නැඹුරු මොකද කරන්න ඕනේ තමන් දැනගන්න වෙනවා මේකෙන් අත මිදෙන්න අත මෙදෙන්න ඕනේ පිරිහීමක්මයි පිරිහීමක්මයි කියලා. පාපයෙන් අයින් වෙන කෙනාට පින්නන්නේ බොහෝ පින් රැස් වෙනවා. පාපයෙන් අයින් වීමම පිනක්. අමුතුවෙන් පිනක් කරන්න දෙයක් නැති තරම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, මුසාවාද, සුරාපානය කියන පස් පවෙන් වළකෙන අය. අහලා තියෙනවද අපි ඔය කලින් කතා කරන්නේ ඒවා ගැන? සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා පිනක් සිද්ධ කරගන්න බව ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් පාපයෙන් වැළකීම මහා පිනක්. එහෙනම් පාපයෙන් අයින් වෙච්ච පුද්ගලයින්ට එයාලා දෙවියන්ට එහෙම පින් අනුමෝදනා කරනකොට මොකද වෙන්නේ? බොහෝ පින් තියෙන කෙනෙක් දෙවියන්ට පින් අනුමෝදනා කරනකොට දෙවියන්ට බොහෝ පින් ලැබෙනවා. ධර්මයේ සඳහන් වෙනවා දෙවියෝ තමන්ගේ එකම දරුවාව ආරක්ෂා කරනවා අම්මා කෙනෙක් ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරනවා කියලා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ නිවැරදිව අපි පාපේ ඇලෙන්නේ නැතුව නේද? පිළ රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. හොඳයි. එතකොට දැන් කාරණා 6යි. අන්තිම එක තමයි ගොඩාක් වටින. අදහසක් තියනවද නැද්ද? පිළ රකින්න අයගේ භාවනා කරන අයගේ තමන් හැම කෙනෙක්ගේම අනිත් අයට වැඩිය මම ධර්මයේ පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් ඉහළයි කියලා අදහස් තියෙනවද දන්නේ ගාකයි අදහස් තියෙනවා මං මං ඉතින් ගෙදරට ආයෙත් මං කිසි දෙයකට ඇලිලා නැහැනේ හරිද හ්ම් මං කිසි දෙයකට ඇලිලා නැන්නේ මගේ ඉතින් ආසාවල් නැහැනේ ඒකින් තමයි භාවනා කරන්න එහෙම යන්න ඕනේ නේද ආයෙ සමහරවිට මං මං කිසි පාපයක් කරන්නේ නැහැනේ මං පව් කරන්නේ නැහැනේ අන්න බලන්න මේක පිරිහීමේ ලක්ෂණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හත්වෙනි කාරණාව විදිහට අල්ප මාත්‍ර වූ මොකක් හරි තමන්ගේ තියෙන කුසලයක් ගැන ඒක ඇති කියලා කවුරු හරි හිතනවා නම් සමහර අය ඉන්නවා භාවනා කරන්න ගියාම හිත ටිකක් එකග වෙලා ඇඟ දැනෙන්නේ නැතුව යනවා. හරිද? එතකොට එයා හිතන්නේ මම තරම් ආය නෙවෙයි මේ මේ මං ඉතින් මේ ඇති මේ මං ඉතින් බොහොම ප්‍රමාණවත් කෙලෙස් බරිත හින්දායි එහෙම හිතන්නේ ප්‍රමාණවත් මේ ඇති හොඳටම. මට ප්‍රමාණවත් තරමකින් මගේ කුසල් වැඩිලා තියෙනවා කියලා අන්න එහෙම හිතන ස්වභාව අල්ප මාත්‍ර වූ කුසලය කුසලයේහි කුංචි දේහි තෘප්තියටපත් වෙලා මම ඒ කියන්නේ ප්‍රමාණවත් තරමට ඉවර කරපු කෘත්‍ය තියෙනවා මම ඉවර කරලා තියෙනවා මම ඒ කියන්නේ ඉවර කරලා කියන්නේ නිවන් දැකලා කියන එක නෙවෙයි ඒ කියන්නේ ඒ පමණකින් සෑහීමකටපත් වෙනවා. අධිගමයන්හි නැත්නම් කුසලයන් වර්ධනය කිරීමේ සෑහීමකටපත් වෙලා ඉනා මේ ඇති. මට ඒ කියන්නේ මාත්‍රයක් විශේෂයෙන් දැන් භාවනා කරන අය සමහර අය ඉන්නවා මාත්‍රයක් විශේෂ අධිගමයක් ලැබුවොත්. ඒ කියන්නේ එක මොහොතක පොඩි මේ සමාධියක් ලැබුවොත් එයා හිතනවා මේ කාටවත් නැති සමාධියක් මං වින්දා. හරිද? වෙන කාටවත් මේක ලැබිලා නැහැ. මේ අනිත් එක ඒක ලැබිලා නැතුවටත් වැඩිය මේක ප්‍රමාණවත්. මේක හොඳටම ඇති. පසු කාලීනව ලොකු අකුසලයන් වලට යට වෙනකන් හොයන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. ඒ අත්තන්ගේ ඒ තියෙන ස්වභාවය. පසු කාලීනව ලොකු අකුසලයන් අකුසලයන් වලට යට වෙනකම්ම හොයන්න හම්බෙන්නේ නැහැ ඒ අත්තන්ගේ ඒ තියෙන ස්වභාවය. ඉතින් ඒකින්ද හැම වෙලෙම අපි බලා ගන්න ඕනේ ඒක ගැන. මම ප්‍රමාණවත්ද මේ කුසල ගමනේ මම ප්‍රමාණවත්ද කියලා. අද මදි හැම වෙලේම තේරුම් ගන්න මම මම මේ කරගෙන තියෙන කොටස මට මදි. මම මේ කරගෙන තියෙන කොටස මට මදි. මේ මෙතනින් ප්‍රතිමත් වෙලා හරියන්නේ නෑ. මට මේ යන්තම් යන්තම් කුසල් ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. යන්තම් මට සමාධියක් තියෙනවා. ඒකෙන් විතරක් මම මේ මේ සෑහීමකටපත් වෙලා හරියන්නේ. අන්න එහෙම සෑහීමකටපත් වෙන කෙනෙක් ඉන්නවා නම් එයාලා කොයි වෙලාවෙ හරි පිරිහිලා යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් ඔය ටික කඩපාඩම් කරගෙන හැම වෙලේම මතක තියාගන්න ඕනේ. හ්ම් මම පන්සිල් විතරක් රකින්නවා මම සිල් විතරක් රකින්නවා ඒක ඇති කියලා හිතන්නේ නැතුව ඉන්න ඕනේ. මං මට පොඩි සමාධියක් තියෙනවා සැරින් සැරේ ඒක විතරක් ඇති. මම වැරදි කරන්නේ නැහැ ඒක විතරක් ඇති. හරිද? මං පොයට සිල් ගන්නවා. ඒකද මං ගොඩාක් පින් කරලා තියෙනවා මං එක එකනට ගොඩාක් උදව් කරලා තියෙනවා ඒක හොඳටම ඇති. නේද? මම මේ විදිහට හරියට හිතලා ඉවර වෙලා හිත හදා ගන්නවද නැද්ද? ආන් ඒ අය පිරිහෙනවා කියලා දේශනා කරලා තියෙනවා. එයාගේ අභිවෘද්ධියක් ලබන්නේ. ඇයිද එතනින් එහාට කුසලයක් වර්ධනය කරන්නේ අභිවෘද්ධියක් ලබන්නේ නැහැ තමයි. හ්ම්. එතනින් එහාට කුසලයක් වර්ධනය වෙන්නේ නැහැ. එතකොට මේවා අපි සාකච්ඡා කරන්නේ පින්නත් සාකච්ඡා කරන්නේ අහලා නිකන් ඉන්න නෙවෙයි. මේ සූත්‍ර ධර්මයේ තියෙනවා ගොඩාක් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් බොහෝ කරුණු තියෙනවා. ඒකයි අපි මේ සූත්‍ර ධර්මයේ තෝරගත්තේ. තව ඉස්සරහට මේ අතන්ට තේරෙයි. අපිට අපි ජීවත් වෙන්න ඕන විදිය ගැන ගොඩ කරුණු තියෙනවා. එතකොට දැන් මේ කරුණු හත අද අපි ජීවිතේට එකතු කරගන්න ඕන, මතක තියාගන්න ඕන, මතක තියාගෙන ගත කරන හැම නිමේෂයකම මේ කාරණාවන් අපේ තුලින් ක්‍රියාත්මක වෙන්න ඕන. මතක් වෙනවා. දැන් වැඩියෙන් කටයුතු එකතු කරගන්නට අපෝ බුදුරජාණන් වහන්සේ කම්මාරාමතාව වෙන්න එපා කියලා තියෙනවා. තැන් තැන් වල කතා කර කර කතා කර කතා කර ඉන්න හදනකොට බුදුරජාණන් වහන්සේ බස්තාරාමතාව වෙන්න එපා කියලායි තියෙන්නේ. හ්ම් නේද? ඊළඟට තැන් තැන් වලට වෙලා එකතු වෙලා පොදි ගැහෙන්නම පොදි ගැහෙන්නම හිතනකොට බුදුරජාන් වහන්සේ නේද ඝන සංගණිකාරාමතා වෙන්න එපායි කියලා තියෙන්නේ. හැම වෙලේම නිදියන්නම හිත යනකොට අපෝ පිළිමක්මයි වෙන්නේ නින්දාරාමතා වෙන්න එපා කියලායි තියෙන්නේ. මතක් වෙන්න ඕනේ ධර්මයේ මතක තියාගෙන ඒ ඒ ඒවා අයින් කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා අයින් කරගෙන ජීවත් වෙනකොට අපේ පින්නන්නේ අපිට මොකද වෙන්නේ? අන්න අර අභිවෘද්ධිය Tamanටම Tamanටම දැනෙනවා අභිවෘද්ධිය කොහොමද කියලා. ඒ වගේම යන්තම් හරි කාත් එක්ක හරි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවනම්. හරිද? ඒ ඊර්ෂ්‍යාව විදර්ශනා කරලා අයින් කරගන්න ඕන. මරණ සතිය ආදී වඩන්න ඕනේ. එහෙම මරණ සතිය ආදී වඩනකොට ඊර්ෂ්‍යාව අයින් වෙනකොට Tamanගේ හිතට ඇතිවෙන සහනයම පින්වත්නි Tamanට සමාධියට හේතු වෙනවා. Tamanගේ අභිවෘද්ධියට හේතු වෙනවා. ඊළඟට පාප මිත්‍රයන්ගෙන් අයින් වෙන්න දැඩි උත්සාහයක් ගන්නකොට පාප මිත්‍රය හඳුනා ගන්න හුඟක් වෙලාවට අපිට පාප මිත්‍රය හඳුනා ගන්න පුළුවන් කමක් ඇත්තේ ඇත්තේ නැහැ. සමහර අය ඉතින් අන්තිම තමයි පාප මිත්‍රොත් එක්ක ඇලි ගලී ඉන්නවා හිතරි දෙයිනේ කියලා. හරිද? පාප මිත්‍යාගේ හිතරි දෙනේ හින්දා කියලා පාපයට නැඹුරු වෙලා හරියයිද? නේද? අන්තිමට තමන්ගේ හිත විතර නෙවෙයි කයත් එක්ක රිදෙන්න පටන් ගන්නවා පස්සේ. ඉතින් ඒකින්දා පාප මිත්‍යාගෙන් අයින් වෙන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ කවුරක්වත්. පාප මිත්‍රයන්ගෙන් අයින් වෙන්න බය වෙන්න ඕනේ නැහැ කවුරුවක්වත්. පාප මිත්‍රයා පාප මිත්‍රයා විදියට බලලා දැනෙනවා නම් උපක්‍රම සීඩිය හිමින්තරේ මඟ හරින්න ඕනේ. ඒකත් එක්ක ඊළඟට අල්පමාත්‍රිය වූ ධානාදී පොඩි දෙයක් ලැබුණා නම් පොඩි හැකියාවක් තියෙනවා නම් අන්න ඒ හැකියාවෙන් තමන් උපරිම ඉහළ වශයෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ අය මේක මෙතනින් නැවතිලා හරියන්නේ නැතය කියලා අල්පමාත්‍රීය වූ විශේෂ අධිගමය අධිගමන ආදීන් සියල්ල නිම වුණා නිම වෙච්ච සංඥාවෙන් ජීවත් වෙනවා නිම වූ ඒ කියන්නේ මේ මෙපා මේ ඇති මේ ඇති ඒක කියනවා මේ ඇති මේ ඇති කියලා ඔය ටික මතක තියාගෙන බුදුරජාන් වහන්සේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ උන්වහන්සේගේ එක තැනකදී මේ පරිණාම සූත්‍රයේදී සඳහන් වෙනවා ආනන්දය දැන් මේ ශරීරය දිරච්ච කරත්තයක් වගේ කියලා. දැන් අපිට මේ අවවාදනික දීලා තියෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේ කියනකොට මතක් වෙන්නේ නැහැ පින්වත් නේ අවුරුදු 80ක මේ දුර්වල ශරීරයක් තියෙන උත්තමයන්න් වහන්සේ නම අවුරුදු 80ක එතකොට ආනන්ද හැඳුනටත් එතකොට කීයද 80යි නේද ඉතින් විරාජ්‍ය කරත්තයක් වගේ ශරීරයක් තියාගෙන එවැනි ශරීරයකින් ඒක භාවිතා කරගෙන තමයි දඹදිව තලයේ හැමතැනම ඇවිදලා මේ ධර්මය දේශනා කරේ. එක එක එක එක ධර්ම කරුණු දේශනා කරා. ඉතින් ඒවා පිළිබඳ අපි ඉදිරියේදී සාකච්ඡා කරමු කෙටියෙන්. මේ වගේ අත්‍යවශ්‍ය දේවල් සාකච්ඡා කරමු. අපි බොහෝ කතා කරපු ධර්මය හම්බෙනවා. ඒ වෙලාවට අපි ඒවා මේ මේ දැනදී අපි කතා කරා කියලා මම ඒවා සාකච්ඡා කරන්නේ නැහැ. අනිත්‍ය සංඥා දැන් පරි මේ පරිහානිය ධර්ම වල තියෙනවා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, දුක්ඛ සංඥා ඒ විදිහට තියෙනවා. ඉතින් ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. කොහොම නමුත් කමක් නැහැ. අපේ ජීවිතයේ මේ කරුණු එකතු එකතු කරගෙන ප්‍රතිපදාවට වැටුණොත් පින්නන්නේ අපිට නිවැරදිවම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමාධිය නැත්තේ ඉදිරියට යන්න බැරි මේ වගේ ප්‍රතිපත්ති අපේ ජීවිතයට එකතු කරගන්නේ නැති වෙනවා. ඒක නිසා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕන හැම කෙනෙක්ම මම ඔය කිව්ව ආකාරයට එක එක එක එක පාපී ධර්මයන් වල ඇලෙන්නේ නැතුව කටයුතු කරලා මේ ජීවිතේ සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ජිනදාස විජේවර්ධන WD බන්දුවති සහ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු දෙනා කියලා සඳහන් කරලා තියෙන්නේ පුණ්‍යනුමෝදනා වශයෙන් සඳහන් කරලා තියෙන දායකත්වය දරන සියලු දෙනාගේ පවුල් වල නැසී ගිය සියලු දෙනාට පුණ්‍යනුමෝදනා කිරීමත් සම්බෝධි විහාරයේ ආරම්භයේ සිට වැඩවසමින් සිටියේදී අපවත් වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට සහේ අභිවෘද්ධියට කැපකැපී කටයුතු කර ගිහි පැවිදි නැති ගිය සියලුම දෙනාටත් රට සහ ශාසනය රැක ගැනීමට අපකප්පී ක්‍රියා කළ නැති ගිය සියලු දෙනාටත් පුණ්‍ය අනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධර්මාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට රෝහල්ගත වෛද්‍ය ප්‍රතිකාර ලබන බස්නාහිර ප්‍රතාප ප්‍රධාන සංඝනායක අතිගරු මීවන පලානේ සුමේද නායක ස්වාමීන් වහන්සේට මෙම ධර්මදේශකයාණන් වහන්සේට විදේශගතව නැවත සේවයේ යෙදෙන ඉන්දික කුමාර විජේවර්ධන මහතාට විදේශගත නැවක සේවයේ යෙදෙන ඉන්දික කුමාර විජේවර්ධන මහතාට මෙම ධර්ම දේශනා දායකත්වයේ සපයන හැම දිනාගේ පවුල්වල සියලු දෙනාට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කරන දේශීය හා විදේශීය සියලු පින්වතුන්ගේ ශ්‍රී සම්බෝධි විහාරයේ වැඩ සිටින සියලු ශාසනාන්තරලට සහ කාර්ය මණ්ඩලයට රට සහ බෞද්ධ ශාසනය රැකීමට අවංකව කටයුතු කරන සියලු ගිහි පැවිදි පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කරපු ඒ ඒ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙන අත්වාරේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම උතුම් නිවනින් සැනසේවා කියන අදිෂ්ඨාණයෙන් කටයුතු කරන මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත් වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී ජීවනය ලැබේවා මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශ්වයට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම සර්වන් සරණයි